අදාළ අතුරුගිරිය અભයවීර ධර්මායතනය හා රෙදිමාලියද්ද පුරාණ විහාරය යන ඔබේ විහාරාධිපති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 මම නමස්කාර කරමි මාගේ නමස්කාර වේවා ඒකමන්තං නිසින්නෝ කෝ ආයස්මාරාදෝ භගවන්තං ඒතදෝච මාරෝ මාරෝති බම්තේ උච්චති කතමෝනුඛෝ භම්තේ මාරෝති වාසනාවන්ත සදැහැති පින්නතුනි ලක්වැසි ලෝවැසි සැමතම සදහම් සිසිල දෙදෙනින් ලෝකයේ උසස්ම දානේ ධර්ම දානය. ඒ උතුම් දානයේ පිරිනමන පුණ්‍යවන්ත වූ ඔබ හැම දෙනාගේම ඒ වගේම මාධ්‍යෝස්සේ මේ උතුම් දේශනාවට දෙසවන් යොමු කරන හැම දෙනාගේම සිත් සතන් තුල සිහිනුවන දියුණු කරගෙන සංසාරගත ජීවිතයෙන් අත මිදෙන්නට නිවන ආවරණිත වූ නිවන වසා තබා ඇති නීවරණ ධර්ම වලින් මිදිලා කාමච්ඡන්ද ආදී ඒ නීවරණ ධර්ම වලින් මිදිලා ඔබ හැම දෙනාගේම සිත් සතන් නිවි පහන් වේවා නිවන් සුවය සකස් වේවා කියන පැතුමින් ශ්‍රද්ධාවෙන් අපි සද්ධර්මයේ ශ්‍රවණය කරමු. පින්නතුනේ ධර්මාවවාද වශයෙන් කවදත් අපි සිහිපත් කරන සරල පුංචි ප්‍රශ්නයකින් ඔබේ අවධානය රඳවා ගන්න හැටියට මම සිහිපත් කරනවා විශේෂයෙන්ම ඔබට මේ ලෝකේ බොරු නොකියන්නේ කවුද? එහෙම කෙනෙක් ඉන්නවද? මට අහවලා නම් බොරු කියන්නේ නැහැ කියලා. ඔබට බොරු නොකියන ඔබේ හොඳම මිත්‍රයා කවුද? කොහොම හරි යන්නේ. ඔබේ සිත. සිතින් විමසුවාම මම කවුද කියලා මගේ හොඳත් නරකත් හොඳට දන්නවා. නේ? ඒ වගේම මේ ලෝකේ ඉන්න හොඳම රත්ය අදුකාරය කවුද? ඒත් එයා. ඒ නිසා ධර්මාවවාදයේ තමයි ප්‍රත්‍යාදු යන්නේ නැතුව බණ අහන්න. මොකද මෙතන වාඩි වෙලා හිටියට සමහර වෙලාවට වෙන කටයුතු සංවිධානය කරන්න පුළුවන්. වෙන වැඩවල නිරත වෙලා ඉන්න පුළුවන්. ඒ නිසා ධර්මයටම යොමු වුණු සිතින් නීවරණ ධර්ම යටපත් වේවා කියන උතුම් සිතින් සිතට සිසිල ශාන්තිය සුවය සැනසීම නිවීම ඇති වේවා කියන සිතින් ධර්මයටම යොමු කරපු සිතින් මේ කනින් අපි ගොඩාක් දේවල් අහනවා ධර්මයේ මහන්න සිත පහන් කරගෙන නිවන් මඟ ඔබට පසක් වේවා කියන අර්ථයෙන් මේ උතුම් දේශනය සිද්ධ කරන්නේ පිනතුනේ අද කියලා දෙන සූත්‍රය මාර කියන සූත්‍රය. මාර සංයුත්ත නිකායේ සඳහන් වෙන ဒုတိ ය මාර වර්ගයේ පළවෙනි සූත්‍රය. සංයුත්ත නිකායේ ဒုတိ ය මාර වර්ගයේ පළවෙනි සූත්‍රය. මාඩ සූත්‍රය. සූත්‍රේ නම අමතක වෙන එකක් නෑ. බණ අමතක වුණා. මාර සූත්‍රය. දැන් අපිට නිතරම අපේ සමාජයේ හැමතැනම ඇහෙන එකක්. මාර. මාර කියන මේ වචනේ අපි නොයෙක් දේවල් වලට පාවිච්චි කරනවා. මරණය, මාර කියන මේ වචනය. ඉතින් දිනක් සවැත් නුවරදී භාග්‍යතුන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ රාද භික්ෂුවටත් මේ ගැන ප්‍රශ්නයක් වුණා. උන්වහන්සේ භාග්‍යවතුන් වහන්සේ ළඟට ඇවිල්ලා මේ පිළිබඳ විමසුවා. භාග්‍යතුන් වහන්සේ මාර මාර කියලා හැමතැනම ලෝකේ කියනවා. මොකක්ද මේ මාර කියලා කියන්නේ කියලා. ඒ රාජ භික්ෂුව විමසූ ප්‍රශ්නයට පිළිතුරු හැටියටයි මේ දේශනාව භාග්‍යතුන් වහන්සේ සිද්ධ කරන්නේ. ඒකමන්තන් නිසින්නෝකෝ ආයස්මා රාදෝ. එකත් පසක හිටිය රාජ භික්ෂුව භගවන්තං ඒතද වෝච. භාග්‍යතුන් වහන්සේට මෙලෙස සැලකල සිටියා. නැත්නම් මතක් කළා, විමසුවා. මාරෝ මාරෝති බන්තේ උච්චති. අපිත් දැන් කියන එකක් නේ. මාර මාර කියන වචනයක් භාවිතා කරනවා. කතමෝනුකෝ භන් බන්තේ මාරෝති. භාගතුන් වහන්සේ කුමටද මේ මාර කියලා කියන්නේ? එතකොට <clears throat> මේ රාද භික්ෂුව විසින් ඇසූ මේ ප්‍රශ්නෙට භාග්‍යතුන් වහන්සේ දුන්න පිළිතුර අපේ ජීවිතයේ නිර්වාණගාමී මාර්ගයට ප්‍රවේශ වන්නට ඉතාමත්ම වැදගත්. එතකොට <clears throat> කතමෝ නුකෝ භන්තේ මාරෝති. භාගතුනස් මේ මාර කියලා කියන්නේ මොකක්ද? එතකොට තුන් ලෝකේම ධර්මඥාණයෙන් මේ මුළු විශ්වයම එකලු කරපු භාග්‍යතුන් වහන්සේ මේට දෙන පිළිතුර බලන්න. දැන් අපේ ජීවිතේ අපි දරන මේ ස්කන්ධ පංචකය. ස්කන්ධ පංචකය අපි හොඳට දන්නවා. රූපස්කන්ධ, වේදනාස්කන්ධ, සංඥාස්කන්ධ, සංඛාරස්කන්ධ, විඥානස්කන්ධ. මේ මාරකීය ලක්ෂණය මේ ස්කන්ධ පංචකය මුල් කරගෙන පවතින බව භාගතුන් වහන්සේ දේශනා කරනවා. මුලින්ම උන්වහන්සේ මේ රූපය මාර භව. රූපේ මාරද නැද්ද? රූපේ අපි මීට වසර කීපයකට පෙර අම්මගේ උකුලේ ඉතින් අම්මගේ දෙය අතේ නැලවුණු පුංචි දරුවා. ඉතර කාලයක් නෙවෙයි නේ. අපේ ආයුෂය සලකලා බැලුවොත් බොහෝ දීර්ඝ කාලයක් ඇතුළේ ජීවිත කාලය බැලුවට පුංචිම පුංචි කාලයයි. අද වර්තමානයේට අනුව නම් අපේ ආයුෂය පරමායුෂය කොච්චරද? දැන් දැන් ගණනය කරන්නේ මිනිසුන්ගේ ආහාර රටාවන් අනුව ඒ වගේ මිනිසුන්ගේ චර්යා රටාවන් වලට අනුව ලෝකයේ පවතින සබා දහමටත් එක්ක ගැළපීලා අපේ පරමාශය දැන් අවුරුදු 75යි. ඒ පිරිමි පක්ෂයට මව් පක්ෂයට නම් අවුරුදු 76යි. දෙකක් වැඩි. සාදු කිව්වත් කමක් නැහැ. දෙකක් වැඩි. එතකොට අපේ සාමාන්‍ය පරමාශය අරගෙන බැලුවාම අවුරුදු 75ක් වගේ. දැන් 75 පැනපු අය බය වෙන්න ඕනේ නෑ. දැන් සංගණනය නේ. එතකොට එතකොට ඔන්න ආයුෂයේ එච්චර නම් හොඳට ජීවිතේ කළමනාකරණය කරලා ජීවිතය දිහා හොඳට බැලුවොත් 75 වැඩි කරනවා 365න්. ඔන්න ජීවත් වෙන දින ගාන එනවා. 27775ක් දින. එතකොට එච්චර කාලයක් නෑ නේ. දවසක් කියන එක බලන්න උදේ ආරම්භ වුණා මේ හවස දහවල එළිබුණා රාත්‍රිය ලැබුණා. ඊගෙන් දවසක් ගෙවිලා යනවනේ. එතකොට ඒකෙන් ඒක දෙකට බෙදන්න එපා. රාත්‍රියට ගෙවෙනවනේ. එතකොට 13000 ගාණක්. ජීවත් වෙන දින තියෙන්නේ. එතකොට ජීවත් වෙච්ච කාලයකින් අඩු කරලා ගෙදර ගිහිල්ලා මේ ගාණ හදලා බලන්න. 75න් අඩු කරන ජීවත් වෙච්ච කාලේ ඒක වැඩි කරනවා 365න් ඒකල ඒක බෙදනවා දෙකෙන්. එතකොට ඔන්න එනවා තව ජීවත් වෙන්න තියෙන දින ගණන. එතකොට අපි කොච්චරනම් ධර්ම මාර්ගයේ හැතිරෙන්න ඕනිද? ඒ කියන්නේ අපමිදාම් භික්ඛවේ මනුසානම් ආයු මේ මනුෂ්‍ය ආයුෂය බොහෝම අල්පයි. ජීවිත කාලය කියලා නිකන් හිතනකොට නම් ටිකක් දිගයි වගේ පෙන්නට තව දින කීපයයි. හරියට රුපියල් 6000ක් පර්ස් එකේ තියෙනකොට ඒක වියදම් වෙන වේගෙ කොහොමද? ඒ වගේ තමයි දින දවස් දවසක් උදා වෙනවා, හවල් වෙනවා, රාත්‍රිය ලැබෙනවා. ඒ නිසා අල්පායුෂ්ක වූ මේ මනුස්ස ජීවිතේ තාම සීඝ්‍රයෙන් තාම වේගයෙන් මේ රූපේ අනිත්‍ය ස්වභාවය අපිට පෙනෙනවා. භාග්‍යතුන් වහන්සේ රූපය පිළිබඳව දේශනා කළ තැන් බොහෝමයක් තිබෙනවා. රූපේ උපමා කළේ කුමකටද? පේන පින්දූපමං රූපං. රූපේ හරියට පෙන පිටක් වගේ. පෙන බුබුලක ලක්ෂණ එකින් එක පෙන බුබුලු ඇතිවි නැතිවි ඇතිවි නැතිවි යනවා. හැබැයි පෙර තිබුණු පෙන බුබුලම නෙවෙයි. පුංචි කාලේ අපි ජීවත් වෙච්ච ඒ රූපෙම නෙවෙයි දැන් තියෙන්නේ. තව අවුරුදු 10කින් 15කින් මේ තියෙන ස්වરૂපය හොඳටම වෙනස් වෙලා අපිට ඕනම කෙනෙකුට පෙනෙනවා. හැබැයි ක්ෂණයක් ක්ෂණයක් පාසා මේ රූපය මාර කියන මේ ලක්ෂණයෙන් නැරෙන ස්වභාවයෙන් යුක්තයි. හැම මොහොතකම මේ රූපය මරණයටපත් වෙනවා. එහෙනම් මේ මාර කියලා කියන්නේ රූපය මාරයි. රූපය මාරයි. ඒ වගේම වේදනාව. වේදනාව ක්ෂණයක් ක්ෂණයක් පාසාම වෙනස් වෙනවා. දැන් බලන්න වේදනාව සුව පහසුවෙන් අපි වාඩි වුණාම විනාඩි 10ක් 15ක් යනකොට ඒ වේදනාව ඒ සුව පහසුයි කියලා දැනෙච්ච වේදනාව වෙනස් වෙනවා. එහෙනම් වේදනස්කන්ධය උපමා කළේ මොකකටද? වේදනා බුබ්බුළු උපමා. හරියට දියබුලක් වගේ. දියබුලකින් නිතරම ජලය හට ගන්නවා වගේ මේ වේදනාවත් හැම වෙලාවකම එක හා සමානව පවතින්නේ නැහැ. මොහොතක් මොහොතක් පාසාම වේදනාව වෙනස් වෙනවා. සුඛ දුසුඛ වේදනා, දුක්ඛ වේදනා, අදුක්ඛම සුඛ වේදනා. සාමිස සුඛ වේදනා, දුක්ඛ වේදනා, අදුක්ඛම සුඛ වේදනා. නිරාමිස සුඛ වේදනා, දුක්ඛ වේදනා, අදුක්ඛම සුඛ වේදනා වශයෙන්. එහෙනම් අපි දැන් මේ එකට ගොතා එකට ගොනු කරලා තියෙන මේ ස්කන්ධ පංචකයේ රූපය අරගෙන බැලුවොත් ඒකෙත් මාර ගතිය තියෙනවා. මාර ලක්ෂණේ තියෙනවා. වේදනාව තුලත් මාර ලක්ෂණේ තියෙනවා. මාර වේදනානේ දැනෙන්නේ නේ. ඔව්. එතකොට රූප වේදනා සංඥා සංඥා කියලා කියන්නේ මේ ඇසෙන් කනෙන් නාසයෙන් දැන් මොහොතකට හිතන්න දැන් ශබ්දයක් ඇහෙනවා අපිට අපි හිතමුකෝ අපිට බහුලව ඇහෙන ශබ්දයක් හැටියට මම හඬ විතරක් කිව්වොත් බල්ලෙක් ගුරන හඬ ඇහෙනවා දැන් ඔය වචන ටික ඇහෙනකොට ඔබේ හිත තුල gedara ඉන්න බල්ලගේ රූප සටහන හට ගන්නවද නැද්ද? හට ගන්නවා. ඒක ඇත්තක්ද? මේ අපි ළඟ එහෙම එකෙක් ඉන්නවද? කාක්කේ කඩන හඬ ඇහෙනවා. හඬ ඇහෙන්න ඕනේ කාක්ක කියනකොටම අපේ සිත ඇතුළෙහි එහෙම සංඥාවක් හට ගන්නවා. නේ? දැන් ඔන්න වර්ණය පේනවා. කළු වර්ණයෙන් යුක්ත ස්වභාවයක් පෙනෙනවා. දැන් ඒ මොකක්ද? සංඥාව. එහෙනම් මේ ඇහෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන් ලෝකය උපාදානය කරලා ඉන්න නිසා අපිට බාහිරෙන් බාහිර ලෝකයට අයිති ඒවා අපි මොකද කරලා තියෙන්නේ? අපි ළඟ තියෙන මමත්වය නිසා එහෙම අපිට සක්කාය දිට්ඨිය නිසා මම මගේ කරගෙන දැන් ඒ ගුණ හඳ අපේ බල්ලගෙන ඒ අපේ බල්ලයි. ඒ පාරේ යන බල්ලෙක්. එතකොට කොහොම හෝ වේවා ඒ රූප සතහනක් අපේ සිතට ගෙනෙනවා. ආන සංඥාව. දැන් මේ වෙලාවේ එහෙම ශබ්දේ විතරනේ ඔබට ඇහුනේ විශේෂයෙන් ඇහෙන ශබ්ද නේද රෝස මල දැන් එතකොට ඒ සටහනක් අපේ සිතට එනවා බලන්න එතකොට ඒ විදිහෙන් බාහිරෙන් ඇහෙන ශබ්දයේ ඔස්සේ ගන්ධයේ ඔස්සේ රසයේ ඔස්සේ ස්පර්ශයේ ඔස්සේ නේ ඒ වගේම සිත මාර්ගයෙන් හැම පැත්තකින්ම මේ හිතට අරමුණු ගලාගෙන එනවා එතකොට අපි හිතනවා ඒ මිහිරි ශබ්දයයි ඒ ලස්සන රූපයයි ඒ සුගන්ධයයි ඒ මිහිරි රසයයි ඒ මිහිරි ස්පර්ශයයි කියලා අපි දැන් හිතනවනේ. ඒක හරියට මොකක් වගේද? අර සංඥාව මිරිගුවක් වගේ. මරීචිකූපමා සංඥා. ඇත්තටම එහෙම එකක් දැන් තියෙනවද? නෑ. රෝසමල කිව්වට දැන් එහෙම එකක් තියෙනවද? නෑ. සංඥාව. එහෙනම් සංඥාව ඔන්න ස්කන්ධ පංචකයේ ස්වභාවය මෙන්න මේ ලක්ෂණයෙන් යුක්තයි. ඒක මාරයි. හැම වෙලාවකම ඒක වෙනස් වෙනවා. දැන් එහෙන ශබ්දයට අනුව ඒ ශබ්දේ ඒ ආහෙන රූප පෙනෙන රූපයට අනුව ඒ රූපය ක්ෂණයක් ක්ෂණයක් පාසාම මොකද වෙන්නේ? සිතට ගලාගෙන එන සංඥාවන් වෙනස් වෙමින් පවතිනවා. මිරිඟුවක් දැකලා දුවන මුවන් ඒ ළඟට යනකොට එහෙම එකක් නැහැ. හැබැයි ඈත තව එකක් පේනවා. එහෙනම් මේ අපි ධර්ම ස්කන්ධ පංචකයත් එලෙසමයි. එහෙනම් සංඥාව මාරද නැද්ද? මාරයි. රූප වේදනා සංඥා ඊළඟට සංකාර සංකාර කියලා කියන්නේ අපි දැන් රැස් කරන දේවල් නේ රැස් කරන දේවල් එකතු කරන දේවල් සංසාරේ පුරාම අපේ ඇහැ කැමති දේවල් තියෙනවා කන කැමති දේවල් තියෙනවා නැහැ දිව කැමති දේවල් තියෙනවා ශරීරයේ කැමති දේවල් තියෙනවා කර්මානුරූපව අපිට ඒ ඇසට ප්‍රියමනාප දේවල් ඒ වගේම ඇසට යහපත් කනට යහපත් ප්‍රියමනාප දේවල් ලැබෙන්නේ කර්මානුරූපවයි. නමුත් අපේ කැමැත්ත අනුව අපි නිතරම කැමැති ඉෂ්ට ප්‍රිය මනාප දෙයක් ලබන්නටයි. ලෝකයේ සෑම සත්වයකම ලක්ෂණයක් ඒක. හැබැයි අනිෂ්ඨාප්‍රිය අමනාප දෙයක්මයි සිද්ධ වෙන්නේ. නේ? අනිෂ්ඨාප්‍රිය අමනාප දෙයක්මයි සිද්ධ වෙන්නේ. රූපයත් එහෙමයි, වේදනාවත් එහෙමයි, සංඥාවත් එහෙමයි. සංකාර රැස් කරගත් හැම දෙයක් තුළම අපි කොයි තරම් මම මගේ කියලා එකතු කරලා තියෙනවද? ඒ කිසිවක් හරියට සංඛාරා කද රූපම. කිසල් ගහක පතුරෙන් පතුර ඉවත් කරලා බැලුවම ඇත්තටම ඇති දෙයක් නැහැ. එහෙනම් ඒකත් මාරද නැද්ද? මාරයි. එතකොට එකට තියෙනවා නම් මාර නැහැ. නේ? ඒ වෙනස් වෙන නිසා ඒක මාරයි. එතකොට ඔන්න අර මිරිඟුව යල්ටෙන්ට යනකොට තිබුණා නම් ඒක මාර නෑ. හැබැයි එතන ගියාට පස්සේ අපි දැකපු දේ නැති නිසා මාරයි. එහෙනම් මේ විදිහට රූප, වේදනා, සංඥා, සංකාර ඔක්කොම මාරයි. විඥාණය දැන් අර යාළුවා ඉන්නවද දන්නේ නැහැ. විඥාණය කියලා කිව්වෙත් හිතනේ, රස්ත්‍ය අදුකාරයනේ, දුවන හිතනේ. එයා මාරද නැද්ද? මාර හිතන්නේ තියෙන්නේ නේද? මාර හිතක්. එක වෙලාවකට දුක හිතනවා. එක වෙලාවකට සතුට දැනෙනවා. එක වෙලාවකට නුරුස්නා ගතිය එනවා. මේ ද්වේෂසිතුවිලි, මෝහසිතුවිලි පහළ වෙනවා. ඒකත් එකම විදිහට පවතින්නේ නෑ. අපි කැමති හිත හැම වෙලාවෙම මේ වගේ මොහොතක දැන් හිතට සැහැල්ලුවක් දැනෙනවද නැද්ද? මේ සහනේ ජීවිතේ පුරාම හැම කටයුත්තක් එක්කම තියෙනවා නම් හොඳද නරකද? ඉෂ්ටයි, ප්‍රියයි, මනාපයි. හැබැයි එහෙම පවතිනවද? එහෙනම් ඒකත් මාරද නැද්ද? එහෙනම් මාර හිතක් තියෙන කියන එක වරදක් නෑ. නේ? මාර හිතක් තියෙන්නේ. ඒකේ වරදක් නැහැ. දැන් බලන්න ඕන එතකොට රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මේ ස්කන්ධ පංචකය අපි අල්ලගෙන තියෙන්නේ කොහොමද? මේක කාගේද? රූපය කාගේද? මගේ. වේදනාව කාටවත් තේරෙනව? ඒක මගේ වේදනාවනේ. වේදනාව කාගේද? ඒකත් මගේ. සංඥා ඒවත් මගේ. එතනින් එහාට කඳු ඔක්කොම මගේ තමයි නේ. අර අර ඒ කන්දත් මගේ තමයි මේ කන්දත් කඳු යායම මගේ. මේක තමයි මගේ රාජ්‍යය. මම රජ වෙලා මගේ මගේ විඥාණය මමත්වයෙන් උපාදාන කරලා තියෙන මේ ස්කන්ධ පංචකය හොඳට අල්ලගෙන ඉන්නේ. එහෙනම් ඔන්න මේ ස්කන්ධ පංචකය තුල මම රජ වෙලාද නැද්ද? රජකම අතහරින්න කැමතිද නැද්ද? නෑ කැමති නෑ. තව ක්ෂණයක් හරි ජීවත් වෙන්න කැමති. සමහර වෙලාවට අර ආයුෂ පරමාශ 75 කිවර කැමතිද දන්නේ නැහැ. නෑ. නේ? ආන්න එහෙනම් අපි මේ තුල රැඳෙන්න කැමැත්තක් දක්වනවා. අන්න ඒ නිසා අපිට මාර වැඩ වෙනවා. නේ? මාර වැඩ වෙනවා. මාර වැඩේනේ. ඇහිච්ච කන දැන් ඇහෙන්නේ නැහැ. පෙනිච්ච ඇහැ දැන් පෙනින්නේ නැහැ. ලස්සනට තිබුණු රූපය දැන් රැලි වැටිලා. කොහොම කියනවා? මාර වැඩේ. මොකද කරන්නේ? දැන් අපිට එන මේ ස්කන්ධ පංචකයේ පුරාම මාර ගතිය තියෙනවා. ඉතින් රාග භික්ෂුවට පැහැදිලි කරන වෙන කොහෙවත් නෙමෙයි මේ ලෝකේ. අර විවිධ ශබ්ද ඇහෙනකොට අපි ඒක මාර මාර කියලා ගත්තට මාර තියෙන්නේ අපි ළඟමයි. නේ? මේ ස්කන්ධ පංචකය තුලමයි. ඒ නිසා මේ ස්කන්ධ පංචකයේ අනිත්‍ය ස්වභාවය නුවණින් දන්නා කෙනා විමසන කෙනා එයාට කියනවා නමක් ශ්‍රතවත් ආර්ය ශ්‍රාවකයා කියලා. සුතවත් ආර්ය ශ්‍රාවකයා. එහෙනම් මේ මේ විදිහේ ස්වභාවය මේ රූපය මාරයි. වේදනාව මාරයි. සංඥාව මාරයි. සංඛාර විඥාන කියන මේ ස්කන්ධ පංචකයේම මරණ තියෙනවා. මැරෙන ගතියෙන් යුක්තයි කියලා හිතන, හොයන, සිතන, විමසන කෙනා මොන ශ්‍රාවකයාද? ශ්‍රතවත් ශ්‍රාවකයා. එයා හොඳට ධර්මයේ දන්නවා. දන්න කෙනාට මේ මාර ගතිය දුකට හේතුවක් වන්නේ නැහැ. මැරෙන බව නොදැනගෙන සිටලා මරණයට වහා එළඹෙන විට මහා දුකක් දැනෙනවා. මැරෙන බව දැනගෙන මැරෙන මිනිසුන් හැටියෙන් ජීවත් වෙනකොට මරණයත් සුවදායකයි. මරණය සුවදායකයි කිව්වේ ඒකට අපි නොබියව මුහුණ දෙනවා. ඒ නිසා සෘතවත් ආර්ය ශ්‍රාවකයා මේවා මොනවට දන්නවා. නිවැරදි ආකාරයෙන්ම මේවාව මේවා කෙරෙහි කලකිරෙනවා. කලකිරෙන්නේ මේ නිකන් කලකිරලා ඉන්නවා කියලා කියන්නේ අපේ සාමාන්‍ය ජීවිතේ කලකිරලා ඉන්නවා කියන එක නෙවෙයි. යා හරි සතුටින් ඉන්නේ. රූපේ මාර බව දැනගෙන යා හරි සතුටින් ජීවත් වෙනවා. වේදනාව මාර බව දැනගෙන එයා හරි සතුට සතුටින් ජීවත් වෙනවා. සංඥාව මාර බව දැනගෙන එයා සතුටින් ජීවත් වෙනවා. ඒ කියන්නේ කලකිරෙනවා. කලකිරෙනවා කියලා කියන්නේ ඒ කෙරෙහි ඇලීම, බැඳීම, ගැටීම, හැපීම නතර කරනවා. ඒ නිසා කලකිරෙන්නේ ඒ කෙරෙහි ඇලීමක් නෑ. ඇලීමක් නැතිතන ගැටීමක් නෑ. එයින් මෙයා පස්කන්ධයෙන් නැතිනම් මේ ස්කන්ධ පංචකයෙන් පස්කන්ධ කඳු පහෙන් ස්කන්ධ පංචකයෙන් මිදෙනවා. ඒ ස්කන්ධ පංචකයෙන් මිදුණු නිසාම එයා මේ ජීවිතේ සාර්ථකත්වයට නැතිනම් මේ භව ගමන නිමා කරන්නට සුදුසුකම් ලබනවා. එහෙනම් වෙන කොහෙවත් නෙවෙයි. මේ ධර්මයේ කියා අපි බැලිය යුත්තේ අපදෙසමයි. මේ තුලම තිබෙනවා මේ ස්කන්ධ පංචකයේ තුලම තිබෙනවා ලෝකේම ධර්මතාවය. බඹයක් පමණෝ මේ ශරීරයේ ස්වභාවයම අනිත්‍ය ස්වභාවයම රූපේ වේදනාවේ සංඥාවේ සංකාරයේ විඥානයේ ස්වභාවයම මනසින් ගවේෂණය කරන, නිරීක්ෂණය කරන, භාවිත කරන, වඩන පුහුණු කරන ශ්‍රතවත් ආර්ය ශ්‍රාවකයා පස්කඳින් නැතිනම් පංචස්කන්ධයෙන් මිදෙනවා. පංචස්කන්ධයෙන් මිදුනහම මොකක්ද වෙන්නේ? එයා ජාතිය අවසන් කරනවා. ජාතිය නැති තැන ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් උපායාස හටගන්නවද නැද්ද හටගන්නේ නැහැ ඒ නිසා සම්මුති ජීවිතයේ මේ ප්‍රශ්නවලට ජීවිතයේ ලැබෙන ප්‍රශ්නවලට අපි හොයන විසඳුම් తాවකාලිකයි. ඒ කිසිවකින් ස්ථිරසාර සැනසුමක් සුවයක් ශාන්තියක් ජීවිතේට මනසට දැනෙන්නේ නැහැ. ඒ නිසා බඹසර නිමා කරන්නට නම් යම් කෙනෙක් මේ ස්කන්ධ පංචකය සමග දැම්ම ඇතිනම් කාම මේ ස්කන්ධ පංචකයේ සමග ඇති කරන සංයෝජන සංයෝජන හැටියට සලකනකොට සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සෝවාන් වීමේදී නැති කරන මේ සංයෝජන සිඳ විඳ දමන කෙනා මොකද කරන්නේ එයා සංසාර ගමන අර මාර කියන ගතිය මැරෙන ස්වභාවය ව්‍යාධියට පත්වන ස්වභාවය නැති කරනවද නැද්ද එයාට එතකොට මාර තියනවද? එයාට මාර නැහැ. එයාට මාර කියන ස්වභාවය නැහැ. එයා මරණයෙන් මිදුණු කෙනෙක්. එයා නැවත අර කියන විදිහින් රැවටෙන කෙනෙක් නෙවෙයි. නිරිඟුව වගේ භවයෙන් භවයට යන සංසාර ගමන උපාදානය කරන කෙනෙක් නෙවෙයි. සංසාර ජීවිතයෙන් අත මිදෙන කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා රාද රූපය තියෙනකොට රූපේ තියෙනකොට මොනවද තියෙන්නේ? මාර තියෙනවා. රූපේ තියෙනවා නම් එතන රූපේ තියෙනකොට මාර මරණය තියෙනවා. මැරිය යුත්තා. මැරෙන කෙනා ඉන්නකොට මැරෙන බැරි යුත්තක් තියෙනකොට මැරෙන කෙනෙක් සිටිනවා. මැරෙන කෙනෙක් සිටිනකොට අර පිළිවෙලින් දුක් සෝසුම් දිගින් දිගටම හට ගන්නවා. ඒ නිසා රූපය දිස නුවණින් සෘතවත් භාවයෙන් බලන්න. රූපයේ දෙස බලන්න. මේ මොහොතේම ආයෙ ගෙදර ගිහිල්ලා නෙවෙයි. මේ ක්ෂණයේම මේ රූපයේ අනිත්‍ය ස්වභාවය. මේ වාඩි වුණු ඉරියව්ව තුළම මේ මේ අහුම්කම් දෙන දෙසවල තුළම මේ දැස දෙසම මේ ක්ෂණයේම මේ රූපයේ දෙසම නුවණින් විමසලා බලන්න. මොහොතින් මොහොත මොහොතින් මොහොත අනිත්‍ය ස්වභාවයටපත් වෙමින් මුලින් තිබුණු ස්වභාවය වෙනස් වෙන හැටි එහෙමනම් භාග්‍යවතුන් වහන්සේ රූපය නුවණින් දකින්නට ඒ වගේම මරණය මරණය කියන ධර්මතාවය රූපයෙන් දකින්නට මරණයෙන් යුක්තයි දැන් ඔබ අපි දරන මේ ස්කන්ධ පංචකය මරණ එකක් මේක මොහොතක් මොහොතක් පාසාම මරණ එකක් ඒ වගේම <clears throat> මැරෙන කෙනෙක් ඉන්නවා රෝග පීඩා විපත් කරදර හිරිහැර බාධක ව්‍යසන නොඑක් දේවල් මේ ස්කන්ධ පංචකයත් එක්ක අපිට ඇති වෙන නොඑක් දුක් ගැහැට මේ ස්කන්ධ පංචකයත් එක්කම හට ගන්නවද නැද්ද? ඔව්. සියලුම දුක් සෝස්සුම් හටගන්නේ මේ මාර්ගතිය නිසා. ස්කන්ධ පංචකය මමත්වයෙන් උපාදානය කරන නිසා. භාග්‍යතුන් වහන්සේ මේ විදිහින් කරුණ පැහැදිලි කළාට පස්සේ රාද භික්ෂුව ප්‍රශ්න කීපයක් අහනවා. පළවෙනි එක තමයි භාග්‍යතුන් වහන්සේ මොනවට දැන් මේක ශ්‍රතවත් භාවයෙන් දකින්න ඕන කිව්වනේ. ශ්‍රතවත් ආර්ය ශ්‍රාවකයට මේක තේරෙන්නේ. රූපය අනිත්‍ය බවත්, වේදනාව, සංඥාව, සංඛාරයේ විඥානයේ අනිත්‍ය බව දැනෙන්නේ කාටද? ශ්‍රතවත් ආර්ය ශ්‍රාවකයට. ඒ ශ්‍රතවත් ආර්ය ශ්‍රාවකයා ඒ විදිහෙන් මොනවට දැක්ම මොනවට දැක්ම කියන්නේ පවතින ස්වභාවයෙන්ම ඕ රූපේ අනිත්‍ය ස්වභාවය නිසා තමයි මේ මැරෙන්නේ කියලා නුවණින් නුවණින්ම විමසන කෙනකොට ඒක මොනවට දැක්ම නිවැරදිව දැක්ම කුමක් අර්ථ කොට පවතිනවද දැන් උන නිවැරදිව දකින්නවා කියලා කියන්නේ මොකක්ද හරියටම දකින්නවා කියලා කියන්නේ මොකක්ද කියලා ඇහුවා රාද මොනවට දැක්ම නිර්වේදය අර්ථ කොට ඇති නිර්වේදය නිර්වේදය නොවිඳීම නොවිඳීම නිවැරදිව දැනගත්තා. එතකොට මම මගේ කියලා උපාදාන ඇති වෙන්නේ නැහැ. ඊළඟට භාග්‍යතුන් වහන්සේගෙන් විමසනවා භාග්‍යතුන් වහන්සේ නිර්වේදය කුමක් අර්ථ කොට ඇද්ද? නිර්වේදය. දැන් මුලින්ම ඇහුවේ මොන වට දැක්ම කියන්නේ මොකක්ද කියලානේ. ප්‍රශ්නෙට පිළිතුර නිර්වේදයේ අර්ථ කොටයි පවතින්නේ. එහෙනම් නිර්වේදය කුමක් අර්ථ කොට ඇද්ද නිර්වේදය කියලා කියන්නේ විරාගයයි. විරාගයයි. තණ්හක්ඛයෝ නිරෝධෝ විරාග නිරෝධ විරාගයයි. එතකොට විරාගය කියලා කියන්නේ නොඇලීම, නොගැටීම රූපය. ඇස අනිත්‍යයි, කන අනිත්‍යයි. වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ පංචකයේම ආයතන මේ ෂඩ් ආයතන මේවා අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවයෙන් දකින කෙනා මෙහි නියමාර්ථය දැනගෙන යා විරාගක කෙනෙක් බවට පත් වෙනවා. විරාගය කුමක් අර්ථ කොට ඇද්ද? දැන් පිළිවෙලින් අහනකොට විරාගය කුමක් අර්ථ කොටගෙන පවතින්නේ? විරාගය විමුක්තිය අර්ථ කොටගෙන පවතිනවා. විමුක්තිය කියලා කියන්නේ මොකක්ද? නිදීම. විමුක්තිය. පඤ්ඤා විමුක්ති. දැන් එතකොට අපි මේ ස්කන්ධ පංචකයෙන් මිදුණා කියලා හිතන්නේ. <clears throat> ස්කන්ධ පංචකයෙන් අපි මිදුණා. දැන් අපිට අර කියන ජරා මරණ ශෝක පරිදේව දුක් සෝසුම් හැඬීම් බැලපීම් ශෝක වීම දුක් වීම තියනවාද? <clears throat> නැහැ. එහෙනම් එයා විමුක්තිය අර්ථවත් කරගෙනයි ඉන්නේ. නිවන් අවබෝධ කරගෙනයි ඉන්නේ. විමුක්තිය කුමක් අර්ථ කොටගෙන ඇද්ද? විමුක්තිය නිවන. විමුක්තිය කියලා කියන්නේ මොකක්ද? නිවන. නිවන කියලා කියන්නේ මෙතෙක් ගලන ගංගාවක් මේ ජීවිතේ කියන ගලන ගඟක ජීවිතේ ගලාගෙන ආපු මේ ගංගාව නතර කළා. ඒ ගංගාවේ තිබුණේ මොනවද? ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දුම්නස්, සෝසුසුම්, හැඳීම්, වැළපීම්, කුයි තරම් ප්‍රශ්නද? දැන් අපිට තියෙන දුක් කොච්චරද නේ? මේ කෙලවරේ ඉඳලා මේ කෙලවර දක්වා දැන් අහන්න ගියොත් හෙට එළි වෙනකන් කිව්වත් දුක් ඉවර වෙන්නේ නෑ. කියන්න දුක් අපිට නැත්තේ නෑ. අපිට දැන් කොයිතරම් දුක් තියෙනවද? එහෙනම් ඒවා සියල්ලම ඒ ගලන ගංගාවේ ස්වභාවය නිසායි ධර්මතාවය නිසායි හටගෙන තියෙන්නේ. එහෙනම් එය නිවා දැමුවාම අවසන් කළාම විමුක්තිය කියලා කියන්නේ නිවීමයි. එහෙනම් භාග්‍යතුන් වහන්සේ නිවන අර්ථවත් කොටයි පවතින්නේ. එහෙනම් ඔන්න මොනවට දැක්ම කියලා කියන්නේ නිර්වේදයයි. නිර්වේදය නම් විරාගයයි. විරාගය නම් විමුක්තියයි. විමුක්තිය නම් නිවනයි. නිවන කුමක් අර්ථ කොට පවතින්නේද කියලා භාග්‍යතුන් වහන්සේගෙන් විමසුවා. බුදුරජාණන් වහන්සේ වෙලාවේ රාද භික්ෂුවට කියනවා රාද ඔබ ප්‍රශ්නේ ඉක්මවා ගියා. දැන් එතනින් නිමයි නම් ආයතනින් එහාට කතා කරන දෙයක් තියෙනවද? නෑ. මාර ගති ජීවිත මාර ගති ආය හටගන්නේ නෑ. ඒ නිසා රාද ප්‍රශ්නය ඉක්ම වූයේ යැයි පෙනෙනවා. ප්‍රශ්නයේ කෙලවර ගැනීම අසමත් ප්‍රශ්නේ දැන් කෙලවරට එන්න මාර කියන එකේ කෙලවරට එන්න ඔබ අසමත් වූයේ යැයි සිතනවා. එහෙනම් මේ නිවන කියලා කියන්නේ නිවනට දැකගත් නිවනට දැකගත් නිවනම සාක්ෂාත් කළ ඒ වගේම නිවනෙහි පිහිටියා වූ නිවනෙහි පිහිටියා වූ නිවන අවසන් කොට ඇති නිවන අවසන් කොට ඇති භ්‍රමචර්යාව නිමා කරලා ඇති කෙනා නැවත නැවත සංසාර ගමනට එළඹෙන්නේ නැහැ එනිසා දැන් නුවණින් විමසා බලන විට එතනින් එහාට ආය සාකච්ඡා කරන්න දෙයක් ඉතිරිව නැහැ. එනිසා නිවන කියලා කියන්නේ භ්‍රමචර්යාවෙහි මහා භ්‍රමචර්යාවෙහි නිමාවයි. සංසාරගත ජීවිතයේහි කෙලවරයි. දුක් සමුදායෙහි නිවීමයි. මරණය අවසන් කිරීමයි. මරණය අවසන් කිරීම නම් සංසාර දුකින් අත මිදීමයි. මාර ස්වභාවයෙන් අත් මිදීමයි. හැම මොහොතකම අපිට දුක් සෝසුසුම් හටගන්න මේ මාර බව අත්හැර නිවන් අවබෝධ කිරීමයි. රාග භික්ෂුව සතුටින් මේ දේශනාව පිළිඅර ගන්නවා. දැන් බලන්න මොහොතකට මේ කරුණු ටික එකට ගලාගෙන යනකොට සිතට නිදහසක් දැනෙනවද නැද්ද? දැනෙනවා. සිතට නිදහසක් දැනෙනවා. ඒ අහලනේ මේක වඩලා පුරුදු කරලා භාවිත කරලා පුහුණු කළොත් ඇත්තටම බුරුණු කියන යාළුවගෙන් අහලා බලන්න. එයා ඇත්තටම මේ ස්කන්ධ පංචකයෙන් මිදුණොත් සැබවින්ම අපි දිනුවා වෙනවා. සංසාර ගමන කෙලවර කළා වෙනවා. එනිසා මේ භව ගමන නිම කරන්නට රාග භික්ෂුව මේ සමාජයේ අපිට නිතර ඇහෙන මාර කියන මේ වචනය මුල් කරගෙන භාග්‍යතුන් වහන්සේ කළ මේ උතුම් දේශනය ඔබේ ජීවිතයේ නිමීම සැනසීම සුවය පිණිස සංසාර විමුක්තිය පිණිස උපකාර කරගෙන નિરાයාසයෙන්ම කොහෙද බලන්න ඕන මේ ධර්මයේ ගලපන්නට ඕනේ කාටද අනේ මේ බණ ටික අහවලාට නම් හොඳට ගැලපෙනවා. කාටද ගැලපන්න ඕනේ දැන්? කාටවත් නෙවෙයි. Tamanට මගේ රූපේ දිහා මා බලන්න ඕනේ. මගේ රූපේ අනිත්‍ය ස්වභාවය ගැන මා බලන්න ඕනේ. මගේ වේදනාවේ ස්වභාවය දිහා මා නුවණින් විමසා බලන්න ඕනේ. ශ්‍රොතවත් වෙන්න ඕනේ. සංඥාව ශබ්ද ඇහෙනකොට දැන් අර මා මුලින් කිව්වා වගේ රූප සටහන් හදා හදා ලෝකේ උපාදානය කරනවා. නේ? ලෝකේ අපි අල්ලලා තියෙන්නේ වගේන්නේ. නේ? ලෝකේ තියෙන දේවල් අපේ කරගෙන තියෙන්නේ. හඬ ඇහෙනකොට ඒ මගේ දරුවගේ හඬ කියලා අපි මොකද කරලා තියෙන්නේ? අල්ලලා තියෙන ලෝකේ. එහෙනම් මෙතන හටගන්නේ දුක් මාර ගතියයි මේකෙන් තව තව එක එක ඒව දාලා අල්ලපු හැම එකකින් වෙන්නේ මොනවද දුක් සෝසුසුම් පීඩාවන් එහෙනම් මෙන්න මේ ගමන නිවීම හරියට දැල් වෙලා තියෙන පහනක් නිවි ගියාම ආලෝකයේ ගිය තැනක් සෙවිය නොහැක්කාසේ සංසාරයෙන් එයා මේ මහා ඝෝරතර මඩගොහරුවක් වැනි නිරතුරුවම දුක් සෝසුම් හටගන්න මේ සංසාර ගමන කෙලවර කරා වෙනවා. එතෙක් අපි මේ සංසාරේ හැම ක්ලේශයකින් වස්තුකාමී ක්ලේශකාමී වැඩමින් තමයි පවතින්නේ. නේද සමහර වෙලාවට ඔබේ ඔබට කනට ඇසිලා ඇති මම පන්සල් නොගියට බණ නොඇසුවට දන් නොදුන්නට මම පව් කරන්නේ නැහනේ එහෙම කියන අය ඉන්නවා හැබැයි බොහෝම මේ ශස්ත්‍රීක ජලය ඇති හිරු එළිය හොඳට වැටෙන පොහොර සහිත පතක යම් බීජයක් වැටෙනවා. ඒ බීජය පැලවෙලා නියලනවද නැද්ද? නියලනවා. එහෙනම් සංසාරයේ නැමැති මේ කෙලෙස් වලින් සරු කෙලෙස් වලින් සරු මෙහි බැලුවත් මෙහි බැලුවත් කනට ඇහුණත් නැහැට දැනුණත් දිවට දැනුණත් ශරීරයට දැනුණත් මනසට දැනුණත් හැම තැනකම කෙලෙස් නැමැති සරු බව ඇති මේ සංසාරයට අපි ආපු හැමෝගෙම රාග, ද්වේෂ, මෝහ මදමාන ඊර්ෂ්‍යාදී පාපී අකුසල් ස්වභාවයෙන්ම වැඩනවද නැද්ද? වැඩෙනවා. ඒ නිසා මම පව් කරන්නේ නැහැ කියලා පැත්තකට වෙලා මම බණ අහන්නේ නැති වුණාට මම පව් කරන්නේ නැහැ කියලා හිතුවට ගහ පැලවෙනවද නැද්ද? පැලවෙනවා. සංසාරයේ ආරම්භ වෙනවා. සසර දුක හට ගන්නවා. සංසාර ගමනේ નિરાයාසයෙන්ම ගලාගෙන යනවා. දුක් සෝසසුම් හට ගන්නවා. ඒ නිසා ලැබපු ජීවිතය අත්‍යන්තයෙන්ම ප්‍රයෝජනෙට අරගෙන එක මොහොතක්වත් එක තප්පරයක්වත් අත් නොහැර මේ බණෙන් නැගිටපු මොහොතේ ඉඳලා මොකද කරන්න ඕන? සිහි නුවණින් කටයුතු කරන්න ඕන. ඇහෙන, පෙනෙන, දැනෙන හැම දෙයක්ම ධර්මානුකූලව දකින්න, අහන්න, විඳින්න පුළුවන් වෙන්න ඕන. එවිට ඔබේ මෙලව ජීවිතයත් යහපත් වෙනවා, භව ගමනත් සුවපත් කරගෙන සංසාරගත ජීවිතයෙන් සුව ප්‍රතිපදාවෙන් සුඛා ප්‍රතිපදාති පාදින්න වහ වහ වේගයෙන් ශීඝ්‍රයෙන් ඔබේ ධර්ම මාර්ගය සාක්ෂාත් කරගන්නට ඔබට පුළුවන්කම ලැබෙනවා එනිසා මේ රාග භික්ෂුවට දේශනා කොට වදාළ මේ මාර සූත්‍රය නම හරි මතක තියාගෙන නේ අමතක වෙන එකක් නෑ ඒක කොහොමද ඒක මතක තියාගෙන කුමක්ද මේ මාර බලන්න වෙන කොහෙවත් නෙවෙයි ස්කන්ධ පංචකයේ දෙස බලන්නේ. රූපය කොතෙක් මාරද? අද ගිහිල්ලාම බලන්න කොතෙක් මාරද කියලා. මේ මොහොතේම බලන්න. මේ ක්ෂණයේම බලන්න. ඇහැට, කනට, නාසයට, දිවට, ශරීරයට, මනසට ස්පර්ශ වන හැම ධර්මයක් තුළම හටගන්නේ මාර බවයි. ඒ මරණයේ ස්වභාවයයි. අනිත්‍ය ස්වභාවයේ සලකුණයි හඬයි ඒ ඇසෙන්නේ. ඒ ස්වභාවයයි ඒ දැනෙන්නේ. ඒ ස්වභාවයේ කුමක්දයි නුවණින් නිරීක්ෂණය කරන්න ඒ ශ්‍රතවත් භාවයයි. ශ්‍රතවත් ආර්ය ශ්‍රාවකයාට භාග්‍යවතුන් වහන්සේ සුදුසු නමක් කියනවා. එයා නුවණැති කෙනා, ඥානවන්ත කෙනා, ශ්‍රතවත් ආර්ය ශ්‍රාවකයා කියන මේ උත්තම වූ නාමය ඔබේ නමට මුලින් එකතු කරගන්න. දැන් තියෙනවනේ නම. නම තිබුණට හරියන්නේ නැහැ. ඒ නමට මුලින් මේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළ ශ්‍රතවත් ආර්ය ශ්‍රාවකයෙකු වන්නට ශ්‍රතවත් ආර්ය ශ්‍රාවකයෙකු බවට පත්වන්නට ඔබට මේ උතුම් දේශනය උපකාරයක් වේවා ඔබේ සිත් සතන් තුල හටගන්න මේක් විදිහෙන් ලියලන රාග ద్వේෂ මෝහ ආදී පාපී අකුසල් නිසා එකින් එකට එකින් එකට ගැටුම් ප්‍රශ්න निराකරණය කරගෙන ඇතිවෙන ඒ ගැටුම් ප්‍රශ්න සිත තුලින්ම මුදවාගෙන සිතින්ම ජීවිතේ යථා අවබෝධයට ලැබිලා සියලු දුක් කෙලවර කොට ලබන නිවන් මඟට ධර්ම මාර්ගයට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයට ඔබේ සිත් සතන් යොමු කරගෙන ඔබ හැමදෙනාම පුතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා කියන පැතුමේ දේශනාව නිමා කරනවා දැන් මෙහි සාරාංශය ඩිංගක් අහපු සූත්‍රයේ සංයුක්ත නිකායේ සඳහන් වෙන මාහර වර්ගයේ පළවෙනි සූත්‍රය මාර සූත්‍රය. මේ සූත්‍රයෙන් සාකච්ඡා කරන්නේ හැමතැනම ඇහෙන මාර මාර කියලා කියන්නේ මොකක්ද කියලා ඇහුවා. භාග්‍යතුන් වහන්සේ අප දෙසම බලන්නට අපේ අවධානය යොමු කළා. ඔබේ සිතින් ඔබ පිළිබඳ විමසන විට රූපයක්, වේදනාවක්, සංඥාවක්, සංකාරයක් වේදනා විඥානයක් කියන මේ ස්කන්ධ පංචකයේම මමත්වයෙන් අල්ල තියෙන බවමයි මාන. එනිසා මේ මොහොතක් මොහොතක් පාසා වෙනස් වෙන ස්වභාවය මාර බවයි. එහෙමනම් ඒ තුලින් නිවන ස්පර්ශ කරලත් කර කෙනෙකුට ශ්‍රතවත් මේ යථාර්ථයේ ශ්‍රතවත් ආර්ය ශ්‍රාවකයෙකු ගවේෂණය කරලා මේ මැරෙන ස්වභාවයෙන් මිදීම, ගලන ගංගාව නතර කිරීම, මේ සංසාර ගමන නිමා කිරීම නිවීම නිෂ්ඨාව මාර භවෙන් නිදීමයි. මරණයෙන් නිදීමයි. ඒ නිසා ඔබ හැම දිනාගෙමත් සිත් සතන් තුළ මේ උතුම් දේශනයේ පළපදියම් කරගෙන රෝපණය කරගෙන ಗುಣසුවඳ වටිනාකම් දිනු කරලා සංසාරගත ජීවිතයෙන් මිදෙන්නට ඔබට මේ උතුම් දේශනය උපකාර වේවා කියලා ආශිර්වාද කරමින් මේ ඝෝරතර සංසාර ගමන කෙලවර කොට ලබන උතුම් නිවනින් සනසිල්ල සුවයක් වේවා කියන පැතුම ඇති කරගෙන මේ උතුම් කුසල් බලයෙන් වහවහ ඔබ අප හැම දිනාටම මේ ස්කන්ධ පංචකේ යථාව වටහාගෙන නිවනම සාක්ෂාත් කරන්නට අපේ සිත් සතන් යොමු වේවා ගුණ සුවඳ දියුණු වේවා වටනාකම් දියුණු වේවා බෝධිපාක්ෂික ධර්ම පාරමී ධර්ම සපුරා උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා කියන පැතුම ඇති කරගෙන සියලු සම්‍යක් දෘෂ්ටික දෙවියන් ප්‍රධාන සියලු දිව්‍ය ගණයාට පුණ්‍යානුමෝදනාවන් සිදු කරමු ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු සාසනං ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාසත්තා ච නාගා අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති ධර්ම ශ්‍රවණානි සංසයෙන් ඔබ සැමට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා සාදු සාදු සාදු සදහවත්නි දේශනාව පවත්වා පදාලේ අතුරුගිරිය අබේවීර ධර්මායතනය හා රෙදි මාලියද්ද පුරාණ විහාරය යන ඔබේ විහාරාධිපති කඩුවෙල විද්‍යාලෝක පිරිවෙන් පරිවෙනාධිපති රාජකීය පඬිත ශාස්ත්‍රපති පූජ්‍යපාද කොටගම්වැල්ලේ සර්ණතිස්ස ගෞරවනීය ස්වාමින් වහන්සේ දේශකයන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ සලසේවායි අපි හැමදෙනාම ප්‍රාර්ථනා කරමු සාදු සාදු සාදු Thank you.